පවත්වා ලැබුණේ නැහැ. දැන් ඒකයි මේ උභාන්සිට මම කතා කළේ. එහෙමයි. හරි නංස ඊයේ මට උදේ වරුවේ හිටිකම මේ සක්මන් කරනකොට පිටේ වේදකයක් මං කාවා. ඉතින් ඒ වෙලාවේ මට ඒක සිහියට වුණේ නැහැ. ටික වෙලාවක් යනකම් ඒ වේදනාවට මං දැසගෙන තිබුණා. හිත දැසගෙන තිබුණා. ඒ කියන්නේ ඒ අරමුණට හිත බැසෙන පස්සේ මට මතක් වුණා මේ සිතුවිල්ලක් නේ සිතක් නේ මේ පිට වේදනාව කියන සිතක් නේ කියලා මට සිහියට හසු වුණා පිට මේ සිතුවිල්ල නේද කියලා එනකොට හැබැයි ඉතින් ප්‍රපංච මඤ්ඤතා මඤ්ඤනා මඤ්ඤනා ඔක්කොම ඇති වෙලා ඉතින් එතකොට ඒ වෙනකොට මේ පිටේ කැක්කම තිබුණා ඉතින් මට තේරුණා දැන් මම මේකට මේ අරමුණට ඇවිදලා ගිය බව මට තේරුණා. ඇත්ත දකින්න බැරි වුණා කාර්යනාංශ. ඉතින් ඒ වෙලාවේ මම හිතුවා මේ සිතිවිල්ලක් නේ සිතිවිල්ලටනේ මම මේ රැවටුනේ. මෙතන පිට කියලා දෙකුත් නැහැ වේදනාව කියලා දෙකුත් නැහැ මම මේ හිතෙන් හිතාත සිතිවිල්ලටනේ කියලා හිතනකොට ටික ටික මේ වේදනාව හිතෙන් ගිලිහිලා ගියා. නමුත් වේදනාව තියෙනවා හිතේ අර බැස ගැනීම ටික ටික අඩු වෙලා ගියා. ඉතින් මට මේකට ඔබවහන්සේ දහම් ධර්මයෙන් මට අවවාදම් ශාසනා කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතුණා. අවස මෙන්නස මේ දැන් ඔතන මේ දැන් බුදුන් වහන්සේ ඔය බොජ්ජංග සූත්‍ර වල අපිට හම් වෙනවා බුදුන් වහන්සේ මේ ගිලම් ගිලාන භික්ෂුන් බහැ දකින්න යනවා. එතකොට මේ බුදුන් වහන්සේ අහනවා ඔබට කොහොමද ඔබට කොහොමද මහණෙනි කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා. වේදනා නම් බොහෝය. හැබැයි ඒක සිතට නම් නොදෙනේ කියන එක කියනවා. ඒ කියන්නේ මේ බුදුන් වහන්සේ බොජ්ජංග සූත්‍ර දේශනා කරන්නේ ගිලාන භික්ෂුන්ට. ඔතන එතනදී ඒ කියන්නේ මේ බොසත්ත බොජ්ජංග බොජ්ජංග සූත්‍ර වල අපිට හම් වෙනවානේ ඔය අපි දන්න සති ධම්ම විජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා සති ධම්ම විජය ප්‍රීති සති ධම්මයේ විරිය ප්‍රීති පස්සදි සමාධි උපේක්ඛා. එතකොට ඔතන ඔය අපි ඔය වාක්‍ය වලින් ඔහොම බැලුවට ඔතන මේ අත්‍තරම තියෙන වේදනාව මේ අපි මේ කමටහනක් කරගන්න එකක්. ඒ කියන්නේ ඔය වේදනාව වේදනානුපස්සනාව තමයි ඔතනදී වැඩෙන්නේ සතර සතිපට්ඨාන. ඒ කියන්නේ මේ වේදනාවට හිමිකාරයක් නෑ කියන එක. ඔතන වේදනාව මගේද කියලා අහන එක. වේදනාව මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියන එක. ඒ කියන්නේ ඒ තම මම ඒසෝ හමසේ මේසෝ අත්තා කියන්නේ ඒක තිබ්බොත් මාත් ඉන්නවා කියන එක. ඒ කියන්නේ දෙයක් තිබ්බොත් මාත් ඉන්නවා. හැබැයි දෙයක් නැත්තම් මාත් නැහැ. එතකොට නේතම් මම නේසෝ හමසේ මේසෝ අත්තා. එතකොට දැන් පොත තිබ්බොත් පොත දකින්න මාත් ඉන්නවා. සමහරවිට ඇසට එන දේ. එතකොට කනටත් එහෙමයි. එතකොට ශබ්දයටත් එහෙමයි, දිවටත් එහෙමයි. හැම එකක්ම දෙයක් කරගත්තොත් ඒක තිබ්බොත් මාත් ඉන්නවා. දැන් සබ්බ සංකාරවලත් එහෙමයි. වචනේ වුණත් දෙයක් කරගත්තොත් ඒ ආත්මයක් තමයි. ඒ කියන්නේ පොත තිබ්බොත් මාත් ඉන්නවා වගේමයි. දෙයක් කළා තිබ්බොත් ඒකෙත් කෙනත් ඉන්නවා කියන එකයි. දෙයක්මයි මම කියන්නේ. ඉත්ත භාවයමයි සත්ව භාවය වෙන්නේ. ඉත්ත තියෙනවා. තියෙනවනම් අනිත් ශබ්ද වර්ණවල තියෙන දෙයක් හම්බ වෙන විදියක් නැහැ. શબ્දේ શબ્දයක් විතරයි වර්ණේ වර්ණයක් විතරයි. මේ දෙක එකතු වෙන එක තමයි පටිච්චසමුප්පන්න වෙනවා කියන්නේ. පටිච්චසමුපාදේ කියන්නේ. ඒක පටිච්චසමුපාද වෙනොත් ඒ දෙයක් තියෙනවා. මේ શબ્ද වර්ණ එකතු කරොත් දෙයක් තියෙනවා කියන එක. ඒකට ලේසි ධර්මයේ ওই විදිහට දකින්නකොට. හරි පහසුවක් වෙනවා මේ શબ્ද වර්ණ කියලා ඔය දකින්න විදිහෙන් හරි පහසුවක් වෙනවා. නැත්තම් ওই ධර්මයේ හරි ගැඹුරුයි. ඔක මොකද අනිත් ඒවත් එක්ක එන්න ඕනේ. ශබ්ද වර්ණ උණුසුම සීතල සදගතිය ගන්ධය රස සියල්ලම එන්න ඕනේ. එතකොට එහෙම ගන්නකොට වැඩි සබ්ධර්මකේ අර ප්‍රධාන දෙක එනවා ditta suttamita කියන විදිහට. බුදුන් වහන්සේ පෙන්වන විදිහට. ditta sutta හරි ප්‍රකට වෙන දෙක බුදුන් වහන්සේ එකපාරම කියනවා. එතකොට මුත කියලා ගත්තාම හරි පහසුයි ඔය ධහම දකින්න. එතකොට අර පටිසම්පන්න වෙනවා කියන්නේ දෙයක් වගේ දැන එකමයි. එතනමයි දෙයක් ඒකමයි දෙයක් කියලා කියන්නේ. ඒකමයි සංඛාර කියන්නේ. ඒතකොට මේ ඔක්කොම එකම දහමක් තියෙන්නේ. ඒ මුළු ධර්මයේම ඔය වේදනානුපස්සනාවෙන් අපිට මෙන්න මෙහෙම දකින්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට බැසගෙන ඉන්නවා රූපං අත්තතෝ සමනුප්පස්සති කියන තැනින්. මේ රූපේම ආත්මය කියලා දකින තැනින්. පොත තිබ්බොත් ඒකම තමයි ඔය කියන්නේ. පොතමයි ආත්මය. හැබැයි අපි කරකජකය තමයි ගොඩක් වෙලාවට මේ රූපේ කියලා අරන් තියෙන්නේ. සාමාන්‍ය පු탁ගෙන භූමියේ මේ ධර්මය නොදන්න කෙනෙක් වුණත් රූපේ කියලා ඇහුවොත් කියන්නේ මේ මම කියලා මම කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ කය තමයි පෙන්වන්නේ. මේ ඉන්නේ මම කියලා. ඒක රූපං අත්තතෝ සමනුප්පස්සති අත්තනීවා රූපං සමනුප්පස්සති රූපස්මින් වා අත්තානං සමනුප්පස්සති අත්තනී අත්තනීවා රූපං සමනුප්පස්සති කියනකොට රූප වත්තං වාත්තතු සමනුප්පස්සති කියනකොට අපි ගන්න ඔය ඔය වාක්‍ය ටික මේ රූපේමයි ආත්මය ආත්මේමයි රූපේ රූපේ තුල ආත්මයක් තියෙනවා ආත්මේ රූපයක් තියෙනවා කියන මේ කාර්කජකය තමයි අපි උතට ගන්නෙ මේ රූපේ කියලා. ඒත් රූපේ තුල ආත්මයක් තියෙනවා කියනවා මේ කාර්කජකය තුල ආත්මයක් තියෙනවා කියන එක තමයි අපි කියන්නේ යන්නේ. හැබැයි ওই දහම හරි ගැඹුරුයි. පොත තියෙන එකත් ඕකම තමයි. රූපේමයි ආත්මේ. ඒ කියන්නේ පොතමයි ආත්මේ කියන එක. රූපේ තුල ආත්මයක් තියෙනවා. ඒ ඒ විදිහම තමයි ගන්නෙ. ඕකම තමයි කර්කජ කයත් ගන්නෙ. මේ මේ රූපෙමයි ආත්මය කියන එක. අපි ඔක චිත්තයක්, සිතුවිල්ලක් විතරයි. දැන් මේ ආත්මය කියන එක කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. අපි ඔක සමහරවිට නිකම්ම කියනවා මේ ආත්මය කොහෙද තියෙන්නේ කියලා අහනවා. එතකොට දැන් ආත්මය කියන්නේ අරමුණනේ. එතකොට එයා බලන අරමුණ කොහෙද තියෙන්නේ කියලා. එතකොට ආ මේක තමයි දැන් ආත්මය කියන එක අනෑර වැටහෙන්න ගන්නවා. අරමුණ කොතනද ඉවසගෙන ඉන්නේ ඒ තමයි ආත්මය කියලා. මම කොහෙද ඉන්නේ කියලා අහන්නේ තෝකම තමයි. මම ඉන්නේ තියෙන තැනයි. අර අපි කියන්නේ දැන් අර ගෑල්ලම පිල්ලමම කියන්නේ දැන් ඔය අම්මලා එහෙම කියන්නේ කොහෙද ඉන්නේ කියලා අහන්නේ. අර මොනවා හරි හිතේ ඉන්නකොට ඒ කියන්නේ මෙතන නෙමෙයි ඉන්නේ. මෙතන මාලිගාව කියන්නේ. එතන එතන තමයි ඉන්නේ. ඒ වගේ තමයි මේ හිත තියෙන්නේ කොතනද? එතන තමයි ආත්මය තියෙන්නේ. ඔය අපි දැන් විදිහට කිව්වට ඒකේ ලොකු තේරුමක් තියෙනවා. අත්‍තරම ඒක තමයි වෙන්නේ මෙතන. අද ඔය ද වේදනාව තියෙනකොට සම්පූර්ණම වේදනාවට හිත බහිනවා. ඔකද වෙන්නේ ඒක. ඊට පස්සේ එයාට එයාට ඔව්. හරිනම් සර්. ඒ දැන් මට දැන් අනිත් පංචද්වාර ඇස කන නාසය දිව කියන ඒ ඉන්ද්‍රයන්ගෙන් එන අරමුණු වලදී වේදනාකාට ඒක මට සිහි එළඹෙනවා. මේක මේ කායික වේදනාකාට අග්ගාලා ඒකට හිත පැවටුණානේ. ඒකයි. නමුත් නමුත් පස්සේ සිත සිහිය එළඹුණා පස්සේ මම මේ සිතුවිල්ලට බැසගත්තානේ මේ සිතුවිල්ලන්නේ පිටේ වේදනාවක් ඇතිවෙනවා කියන්නේ. ඒක ඔබට කාර්. ඒක තමයි සමන යථාබෝධ ඥාණයෙන් දකින ආකාරය. අර නිකන්තෝ මානසිකාරය යථාබෝධ ඥාණය යථාබෝධ ඥාණය මෙනිනාසිකාව දැන් ධර්මයේ මෙනිනාස අඳුරගෙන තියෙන ටික. අපි ඕක දැන් කායික වෙනකොට තමයි උතර එන්නේ. ගැඹුර පේන්නේ. ඒ කියන්නේ වේදනාව දරා ගන්න බෑනේ. එතකොට දරා ගන්න බැරි වේදනාවක්. හැබැයි වේදනාව වේදනාවක් විතරයි. වේදනාව නෑ නෙමෙයි. වේදනාව වේදනාවක් විතරයි. දැන් වේදන සිතුවිල්ලක් දැන් මම කියන කෙනා කොහෙද ඉන්නේ? ඒක මගේ උනේ කොහොමද? ඔන්න ඔතන තමයි බලන්න කරන්නේ. වේදනාවට බැසගත්තොත් දැන් එතකොට දැන් අපිට මේ සෙන්සස් 6ම උතර ওই විදිහට ඔන ඔතන හොඳට ගැලපෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් මේ වර්ණයේ අහි ප්‍රසාදේ, ශබ්දේ කනේ ප්‍රසාදේ, එතකොට ගන්ධේ නාසයේ ප්‍රසාදේ, එතකොට රස දිවේ ප්‍රසාදේ. රස ගොඩාක් දැනෙනවා තියෙනවා. හැබැයි ඒක දිව්‍ය ප්‍රසාදයක්. ඒක මතිද? ඔන්න ඔතන. දැන් මේ වේදනාව දරා ගන්නව බෑ. කයට දැනෙන වේදනාව. අපි ඒක දකිනවනේ. දැන් ඒකේ අත්‍තරම ආත්මයක් තියනවාද? ඔන්න ඔතනයි තියෙන්නේ. මෙතනද දෘෂ්ටිය මේකට බැස ගන්න හැටි. ඊට පස්සේ ඒක තාත්වික වෙන හැටි. මගේ වේදනාව වෙලාම තියෙන්නේ කොහොමද කියලා. අත්‍තර මේ හැම එකේ විඳීමක් තියෙනවනේ ওই වගේම. නමුත් දැන් මේක දරා ගන්න බෑ වගේ දාතර මේක දරා ගන්න බැරි මට නෙමෙයි. ඒත් ඒක මේක මේ මෙනෙහි වෙනකොට හොඳට තේරෙනවා මේ මම වේදනාවද කියන එක. ඔක කමටහනක් වෙන්නේ ඒකයි. ඔය වේදනාව පස්සට එතකොට ඒ සිතෙල්ලට බැසගෙන ඉන්න කෙලස් ඇතු වෙලානේ. ගැටෙන සංගතයක් ඇතු වෙලානේ. දේශේ රාගේ දේශ මොහොනේ. ඒ ඒ සිතිවිල්ල පස්සේ සිතිවිල්ල බැස බැසගත්ත නිසා මේ මොහොතේ ඒ ෂනේ සිත ආශීර්යයට ගිය නිසා කෙලෙස් ඇතුණානේ. කෙලෙස් කොහොමද ඇතුනේ කියන්න බලන්න කොහොමද කෙලෙස් ඇතුනේ. කෙලෙස් කෙලෙස් විග්‍රහ කරන්න වචනේ. ආ මේ අත කපලා දාන්න ඕනේ. මේ කොන්දේ කොන්දේ තියන්න හොඳ නැහැ. එහෙමද කෙලෙස් ආවේ කොහොමද? <laughs> ඒ කියන්නේ ඉතින් කැක්කමක් වෙනකොට මගේ මට මේ දැනෙන්නේ මේක දැනෙන්න හිතෙනවා එහෙම දෙද්දන්න දෙද්දන්න වෙද්දන්න කෙලෙසේ කෙලෙසේ කෙලෙසේ මේ කෙලෙසේ පිරිසිදු හොයන්නේ මේ දැන් කෙලෙස් එක්කත් එක්ක රාගසිතක් එක්ක දේශසිතක් එක්ක මොහසිතන්නේ. ඒක රාගසිතක් නම් දැන් ඔකට හසාවක් එන්නේ දෙයක් නැහැ නේ. හරි ඒක අයින් කර දාතයි. දැන් වෙනතර දේශිතක් නෙන්නේ ගැටුණනේ සරණවස අරුණත් කාර්යනවස ගැටුණනේ නෑ නෑ වේදනාව කියන්නේ මේ කෙලෙසයන් නෙමෙයි වේදනාව කියන්නේ ස්කන්ධවලත් ගන්න එකනේ වේදනාව කියන්නේ ඒ කියන්නේ ආලෝක හැඩතල විදිහම කෙලෙසයන් නෙමෙයි ආලෝකය හැඩ ආලෝකය ආලෝකයක් ස්පාක් වෙන එකක් ශබ්දේ ස්පාක් වෙන එකක් වර්ණේ ස්පාක් වෙන එකක් රස ස්පාක් වෙන එකක්, කයට දැනෙන උණුසුම සීතල ස්පාක් වෙන එකක්. අපිට මේ කෙලෙසේ හඳුන ගන්න බැරුව ඉන්නේ. කෙලෙසේ කියනවා. එහෙනම් කෙලෙසේ පංචස්කන්ධේ වේදනාවනේ එතන චෛතසිකයක් වෙන්නේ මෙතන මට මේක පැටලුණා. මම හිතුවේ පංච උපාදානස්කන්ධයෙන් එන රූප වේදනා කියන තැන අන්නේ වේදනාවනේ අපිට ඒ වේදනාවක් හැටි දෙන්නේ ඒක තමයි ඔතන මෙතන කය හරහානේ ආවේ නෑ එතන මට කැමති ඉල්ලක් ඇති අද හිතලා තියෙනවා මේක කය කිය මේක දැන් ඔබ මෙහෙනිනාස හිතපු විදිහේ තියෙන දෝෂේ නැත්තම් මට තේරෙන වැරදුනා කියලා නම් හදාගන්න බැරුණ එකයි ద్వාර හයෙම වේදනා වේදනාවක් විතරයි කියන එක එහෙනම් මේ කාය වේදනාව කොහොමද කෙලෙසයක් කිව්වේ? ඒ කියන්නේ දැන් කෙලෙසයක් නම් එතන නාම රූප තියෙන්න ඕනේ. එහෙනම් මේ දැන් ඒක එක මේ කකුල කපන්න හිතෙනවා. සියදිවි නසා ගන්න ඒවා කෙලෙසයක්. සියදිවි නසා ගන්න හිතෙනවා. දැන් මේක මොකක් හරි රූපනාම මොකක්ද? දැන් ওই වේදනාවේ තියෙන නාම රූප මොනවද? තේරෙනවද කියන්නේ? තේරුණා තේරුණා. මේ කෙලෙසයක් නෙමෙයි ඔය. ඔය කෙලෙසයක් කියලා හිතන එක කෙලෙසයක්. ඕක හිත නිකන් ආහාරි හිතට සංවේගයක් ඇතුණානේ මට මේ වෙනස් සිතුවිලි වේදනා දැනගන්න කිව්වා ඒක දැනගන්න. අන්න හරි. ඔය හිතන එක ඔක්කොම කෙලෙස් හැබැයි වේදනාව ගැන කෙලෙසේ නෙමෙයි <laughs> දැන් තේරෙනවද ඒ කතාව ඒ කියන්නේ ඕ ඒ කියන්නේ දැන් වේදනාව කොහොමද කෙලෙස්යක් වෙන්නේ එහෙනම් ස්කන්ධවල වේදනාව තියෙන්න බෑනේ වේදනාව කියන්නේ දැන් අතුරු වේදනාව කියලා පිටින් එක කෙලෙසයක්ද අපි හිතමු දැන් අත පිච්චෙනවා කියලා පිච්චෙන එක කෙලෙසයක්ද කටුවක් යනකොට දැනෙන වේදනාව කෙලෙසයක්ද නෑනේ කෙලෙසේ තමයි මේ කටුව තියන්න වටින්නේ මේ කට්ට තියන්න වටින්නේ මේ ඇඟිල්ල තියන්න මොකක් හරි හිතුවොත් ඒක කෙලෙසයක් ඒක කිව්වේ කෙලෙසයක් නම් ඒකේ නාම රූපකෝ අර දෙයක් තියෙන්න ඕනේ කෙලෙස් හට ගන්නවා අයි රාගසිතක් කියන දෙයක් එපෑ දේසිතක් කියන දෙයක් එපෑ දෙයක් නැතුව කෙලෙස් කොහෙද තියෙන්නේ ඒකයි කිව්වේ බාහිර දෙයක් නැත්නම් රාග දේශමෝ සිත් නෑ කියලා ඒ ක්‍රියාසිතක් තියෙන්නේ කියලා ඔය ටික හොඳට පැහැදිලි දැනුමට තියෙනවා නමුත් ඒ වෙලාවේ ඒ ෂනේ ඒක අත්දකින්න බැරි වුණා නෑ නෑ නෑ නෑ දැන් හරි දැන් හරි ඔක කොහොමද ලේසි නෑ ඔක අත්දැකීමක් වෙන්න මේපැයි ඔය ප්‍රශ්නේ අහන්න මේපැයි ඔය කල්යාණ මිත්‍රගේ අහන්න මට මේ අහන්න ඉතින් හරි ගැටලුවක් ඔව් ඔක අහන්න ඕන එකක් ඒ කියන්නේ දැන් ඔය වේදනාව කෙලෙසේ නෙමෙයි කියන එක හැබැයි දරා ගන්න බෑ තමයි පිච්ච අද පිච්චෙනවා කියමු. ඈ පිච්චෙන එක වේදනාවක්. ඒක කොහොමද කෙලෙසයක් කියන්නේ? ඒක කෙලෙසයක් නෙමෙයි. කෙලෙසයක් වෙන්නේ ඔක හිතන එකයි. ඒ කියන්නේ දැන් මොකක් හරි කෙලෙසයක තියෙනවනේ නාම රූප තියෙනවනේ දෙයක් තියෙනවනේ කෙලෙස් වලට. ඇත්ත එහි වැටුණා. ආ දැන් හරි. ඒ කියන්නේ ඇඟිල්ල <laughs> ඇඟිල්ල කියලා හිතුවොත් කකුල කියලා හිතුවොත් කොන්ද කියලා හිතුවොත් මම කියලා හිතුවොත් කෙලෙසයක් තියෙනවා. අපි දැන් දැනෙන එක දැනීම වෙනයි. අන්න විඳින වේදනාව වෙනයි කෙලෙසේ වෙනයි. දැක්කද? දැන් මෙතන මම වෙනයි කෙලෙසේ වෙනයි. දැන් කෙලෙසේ යනවා එතන දෙයක් තියෙනවා. ඒ කියන්නේ එක්ක කොන්ද, එක්ක මගේ කොන්ද, එක්ක කකුල, එක්ක අත. අපි වේදනාව දැනෙන එක වෙනයි. වේදනාව කොහෙටද ගැට ගන්න කියන එක වෙනයි. ඒ ගැට ගැහුවත් ගැට ගැහුවත් තමයි නාම රූප තියෙන්නේ. අන්න හරි. හරි හරි වැටෙනවා. දැන් වේදනාව විඳින එක වේදනාව වෙනව වේදනාව දැනෙන එක වෙනයි හිතන එක වෙනයි. ඉතින් ආරේ නැන්ත තද බල වේදනාව කරට අග්ගාල ඔය ටික චිත්‍රෙ එන්නේ නැතුව නෑ එන්න ඕනේ එන්න ඕනේ එන්න ඕනේ. අයි අයි චිත්‍රෙ නේ. දැන් ඔන්න මනස්කාරය ආවේ නෑනේ. නෑ නෑ නෑ නෑ මේ කියන එක තාම ඔන්න තේරුන්නේ මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ දැන් දිවට දැනෙන රස තියෙනවානේ. ඔව්. දැන් රස අන්නාසි රස කරුවොත් මේක දෙයක් වෙන්නේ. නැත්නම් රස රසක් විතරයිනේ. තේරෙනවනේ තේරෙනවා දැන් ඒක <laughs> රස රසක් විතරයි ඒ රස ආන්නාදි රස වුණොත් ඒක දෙයක් කරගත්තා නාම රූප තියෙනවා එහෙම වුණොත් අන්න කෙලස් දෙයක් කරගත්තා දෙයක් කරගෙන විඳින්න ගියොත් මාත් ඉන්නවා මගේ කකුල කියලා ගත්තොත් මගේ අත කියලා ගත්තොත් මගේ කොන්ද කියලා ගත්තොත් මම කියලා ගත්තත් ඒකේ තියෙනවා හරිනේ හරි හරි මොකක් හරි රූපයක් ගැට ගන්නවා නාම රූප නැතුව කෙලස් නැහැ නාම රූප නැති කෙලෙසයක් කොහෙද තියෙන්නේ? අපිටත් කියලා දෙන්න. ආ පොත බලන්න ආයි 84000ම චෙක් කරන්න ඕන. නාම රූප නැති කෙලෙසයක් කොහෙවත් නැහැ. එහෙනම් ඕකේ නාමය මොකද්ද රූපය මොකද්ද කියලා අහුවේ. තේරුණානේ විඳීම විඳීමක් විතරයි කියන්නේ නිසා වේදනානුපස්සනාව අති ගැඹුරුයි. වේදනානුපස්සනාව නිවනට උපනිශ්‍රේ වෙනවා කියවන්න ඕකයි. කායනුපස්සනාව එතනට යන්නේ නැහැ. කායනුපස්සනාව එක තැනක නවතිනවා. නමුත් වේදනානුපස්සනාව නිවනින්ම යනවා. නිවනටම යනවා. ඒ අරූපෙත් යනවා අරූපෙත් කඩාගෙන යනවා ඒ තරම් ඒක ප්‍රබලයි. මොකද මේකේ දිගටම තියෙන වේදනාව නිසායි සංඥාව තියෙන. වේදනා සංඥා නිරෝධය තමයි. එතකොට එතනින්ම තමයි සංඥා අபிසංකර නිරෝධය තියෙන්නේ. නිවනමයි එතන තියෙන්නේ. අපි අපි කියන එක සමහර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කියන දේ අපි අවබෝධයෙන් කියන්නේ. ඒක හොඳටම ඒ ප්‍රත්‍යක්ෂ පැත්තෙන් කියන්නේ ඒක හරියටම හරි කියලා අපිට දන්නවා. තව කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂ සංඥා වේද සංඥා වේදනා නිරෝධ සමාපatti කියන්නේ අන්තිමට මිනිස්සුන්ට සංඥා වේදනා ඒක නේක නිවන නෙමෙයි නිරෝධ සමාපatti අනිත් අන්තොට පිරිවැඩිය ගාවක් තියෙනවා ඒ කියන්නේ එතන රාගදේශම කෙලස් තියෙන දෙයක් කියලා ගත්ත තැනේ ඕක තව ටිකක් ගැඹුරුයි ඕක සංඥා අபிසංකරණයක්නේ සංඥාවක් නේ තියෙන්නේ සංඥා සුකුම වෙන එක නිරෝධ සමාපත්තිය සංඥා සංඥා සුක්කුම කියලා කිව්වට එතන කෙනෙක් ඉන්නවා අනිත් ආගම්වල අපේ එකේ කෙනා නැති වෙන්නේ. ඉද බික්ක බික්කු මේ ශාසනේ. ධර්මය දන්න කෙනාට කෙනෙක් නැති වෙන්නේ. ධර්මය නොදන්න කෙනාට කෙනා ඉඳගෙනත් නිරෝධ සමාපත්තියක් තියෙනවා. අන්තර පිරියඩොස් නිරෝධ සමාපත්තිය සම්වදිනවා. ඒකනේ නිරෝධ සමාපත්තිය සූත්‍රවල අපිට හමු වෙනවා. අපි ඒවා දේශනා කරලා තියෙනවා. එහෙ ආරෙන්න හසයි. ඔය ටිකක් ගැඹුරු දහමක් මේ යන්නේ නේ. ගැඹුරුයි. ආ දැන් ওই වේදනාව කියන්නේ ස්කන්ධ මට්ටම එකක්. ඒක එතකොට දෙයක් කරගත්තොත් එතන කෙලෙසක් තියෙනවා. හැබැයි නාම රූප තියෙනවා දෙයක් කරගත්තොත්. ඒ නිමුත් කෙලෙස් තියෙනවා. කොන්දේ අමාරුව, කකුලේ අමාරුව, බඩේ අමාරුව, ඔළුවේ අමාරුව ඔක්කොම නාම රූප ගැට ගැහිච්ච කෙලෙසෙත් එකලා. ඒ කියන්නේ මමයා ඉන්නවා. එතන කෙලෙස්. ඒ වගේ අවස්ථාවක් හතරත්වංශ ආදීනවල ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. කලින් ධම්මත් මේ සද්ධර්ම ශ්‍රවණය තුලයි මේක තියෙන්නේ. සත්‍ය ඥානය තුල. මේකේ ප්‍රතිපදාවේදී ගන්න බෑ. අර ඒකයි අපි කිව්වේ සත්‍ය ඥානය තුල කරන දේ කෘත්‍ය ඥානයේදී ගන්න බෑ. එහෙමනම් සත්‍ය ඥානය ආයෙ හොඳට පිරිසුදු කර ගන්න ඕනේ. දර්ශන ඥාන සමාපත්තිය. දර්ශන ඥානය. ඔව් ඒක එතන කෘත්‍ය ඥානයට එන්නේ අන්න ඒකයි සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය තියෙන කියන්නේ. එහෙම වුණොත් කෘතඥානෙ මිදීම තියෙනවා. හරිනේ? හරි. ඔව් දැන් පොඩි කටයුත්තක් තියෙනවා. ඒක කරන ගමන් මේ කතා කරේ. ඔව් කමන්නේ. හොඳයි වැටුණා කියපු කාරණාව. ඒක වැටුණා ආර්යනාංශ අපමානති. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. පාද නමස්කාර කරමින් වන්දනා කරනවා. තෙරුවන් සරණයි.